ඒක සරුවත් චානන්සේ සඳහන් කරනවා තීත්ත ලැබුවටයක් හරි කරවිලටයක් හරි කොහොඹෑටයක් හරි පොළොවට දාපුවාම ඒක පොළොව රසය උරාගෙන නිපදවන කොළ ඵල මල් සියල්ලම තිත්ත රසයි. ඒ මොකද පොළවේ මොන රසය තිබුණත් ඒක උරාගන්නේ තිත්ත රසය. ඒ වුණාට අඹෑටයක් හරි එහෙම නැත්නම් පැණි පූලටයක් හරි පැණි රස ගෙඩිය හදන රස ඇටයක් දාපුවාම ඒක ඒ පොළවේම උරාගන්නේ පටවි රසය මිහිරි ඵලයක් දෙන එක.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 එතකොට සාරිපුත්‍ර ස්වාමීන් ඊයේ අපි ඉදිරියට ගත්ත විදියට ආහාරංච පජානාති ආහාරං සමුදයංච ආහාර නිරෝධංච ආහාර නිරෝධ ගාමිනී පටිපදංච. ඉතින් ඒක අපි දන්න විදියට එක එක පැත්තක් තියෙනවා අපි මේ කනබුන ආහාර. ඉතින් ඒකෙන් තමයි පඩම් අරගන්නේ. නමුත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බහුසුත භාවයේ සඳහාත් ගැඹුරක් සඳහාත් ඒ කබලින්කාර ආහාර ඕලාර්කම් වා සුකුමං වා කියලා අපි මේ කන බොන හපල කපල කන ආහාරවල ගොරෝසු ඔසියුම් දේවල් පිළිබඳව දැනීමක් තියෙන්න ඕනේ.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 නමුත් ඒක බුද්ධ ඥානවංශේ ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් පටන් ගන්නකොට දේශනා කරා. එහෙම ආහාර නොගෙන සිටීමෙන් සම්මාදිට්ඨිය පහළ වෙන්නේත් නැහැ. එහෙම නැත්නම් ඒ ආගම මධ්‍යස්ථාන වලට සම්බන්ධ නොවි කෑමෙන්ම සැප හොයන අත්කිලමතාන් යෝගේ වෙනුවට කාමසුකල්ලිකාන යෝධන කාමසුකැලෙන එකෙමුත් සම්මාදිට්‍ය පහළ වෙන්නෙත් නැහැ.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 එතකොට තේරෙන පටන් ගන්නවා අපි ගැරන්ඩි හැවක් වගේ පිටකොන්දක් නැති සතෙක්. කොඳුයට බැල නැති සතෙක්. අපිට දුන්නට කණ්ඩත් බෑ. පහක් තියෙන තව ධර්මතාවත් එක්ක මනසගතව හයක් තියෙනවා. මේකේ හයක් තියෙනවා විඥාණයට හැම එක වෙලාවකට එකයි ගන්න පුළුවන්නේ. ඒක නිසා ඒ වර්ණය තේරීම ෆිල්ටර් කරන එක අනිවාර්යයි ඒකත් අපි ස්පර්ශ පිළිබඳ දැනගන්නවා. ඊට පස්සේ මේ ගන්න දේ මට වඩා සුබ සිද්ධිය සලසන මට ඕන දේද නෑ. ඒක තන්නේ කර සංස්කාර විසින් සකස් කරලා දෙන ඇබ්බැහි නිසා පෙර කර්ම ශක්තිය නිසා චිත්ත tattwa නිසා ඒකට මම යටත් දැසියෙක් මිස මට ස්වාමිත්වයක් නැහැ. මේ නිසා පේනවා අපි ඔය පාවිච්චි කරන්නේ 80ක් විනාශ කරලා 120යි.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 මේක හොඳම හරියන කාරණාවක්. මේ ස්පර්ශයන් කියනෙවුවා ආහාර වශයෙන් තිබුණට මේක උඹේ දුකට මිසක් සැපට පිටලා නැහැ. මේ බොඩක් නාලිකා තිබුණට ඒ නාලිකා ඔක්කොම ගන්න බෑ ගන්න එකත් උඹට ඕන එක නෙවෙයි. ඉතින් මේ නිසා භාවනා කරන්න ගියාම හම්බ වෙන මේ ස්පර්ශයේ මේ මේ ධර්මතාවය දන්නේ නැති කෙනා සම්මාදිටිය නැති කෙනා යෝනිසමස්කාර නැති කෙනා අනේ බාන මෙච්චර මහන්සිලාව මම මේ ආනාපාන හිත තියන්න ගියාම කවුරු හරි කැස්සා.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 තෝරලා බීමලා කරන්නේ. මේ සංචේතන එවනතම අදිෂ්ඨාන එවනතම මේ සංස්කාර කියනෙවුවා කිසිසේත්ම තමන්ගේ පාලනයක් යටතේ හෝ තමන්ට සුභ සිද්ධිය පිණිස කටයුතු කරන්නේ නැහැ. සංස්කාර වලට එකයි තියෙන ಜಾතිය බෝ කිරීම විතරයි. එයා මේ සේරම කරන්නේ ಜಾති බෝ කරන්න සහ අරසාවට. ඉතින් ඒ සඳහා අපි ඕනම දෙයක් කැප කරනවා. ඒ සඳහා. ඉතින් අන්තිමට අපි ඒ ಜಾති බෝ කිරීමේ යන්ත්‍ර විතරයි. ඉතින් සංස්කාර වලට නිදහස දීපු ගමන් මෙතන සංස්කාර වල තමයි තියෙන්නේ මේ සදාචාරයේ අන්තිම ගැඹුරම තැන තියෙන සංස්කාර වල බයලජ්‍ය දෙක නැතුව අපි කටයුතු කළොත් ඒ කාන්තේම බුදු ජානකසේ සඳහන් කරලා තිනවා ඒකට තමයි මේ ලෝකයා ලෞකායත ඥාන කියලා කියන්නේ භෞතික ඥාන ඒකෙන් වැඩෙන්නේ සුසාන භූමිය විතරයි කියලා තියෙනවා.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 කිසි වාසියක් නැහැ ජීවිතේ නැත්තම් අතේ සල්ලි ඉස්තින් එකක් වාගේ. අපි ජීවත් වෙන්නේ මේ අභිමතාර්ථ මත. අපි ජීවත් වෙන්නේ මේ සැලසුම් මත. අපි ජීවත් වෙන්නේ මේ අදිෂ්ඨාන මත. උපය උපාදාන චේතසෝ අදිඨාන අභිසවේස අනුසය. මේක නැති වෙච්ච මනුස්සයා ડિප්‍රෙෂන් කියනවා, පැනික් ඇටැක් කියනවා, බයිපෝලා කියනවා, ෂිසොෆ්‍රෙනික් කියනවා.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 මේක දිහා බලන්නත් බය හිතෙන තරම්. ඒ නිසා භාවනාවෙන් මේක පෙන්නකොට යෝගාවචරය දුවනවා භූතයෝ දැක්කා පෙරේතේ දැක්කා යකෙක් දැක්කා මේකට අප නූලක් බදින්න ඕනේ පිරිත් නූල් ගැට ගන්න ඕනේ අම්මෝ භාවනා කරන්නම් බෑ මොකද මේක බලනකොට යක්ෂයෝ ප්‍රේතයෝ භූතයෝ පේනවා කියන්නේ මොකෙක්වත් නැහැ කන්නාඩි ඉස්සරහට ගියත් ඕකම තමයි පේන්නේ.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 හැම ශිෂ්‍යයාට ඉස්කෝලේ දැන් ලංකාව වගේ රටක පහේ පන්තියේ විභාගෙට ළමෙක් ලෑස්ති කරන්න ගියාම දෙමාපියෝ උසි ගන්නන උසි ගන්නilla නිසා ඒ දරුවා බුදුමහාකාර තරඟකාරී ජීවිතයටපත් වෙලා සෙල්ලම ගමනක් නෑ ඌට මොනම දෙයක් කරන්න බෑ. මොකද දෙමාපියන්ගේ අවශ්‍යතාවය නිෂ්ඨ කරගන්න අර දරුවා දඩමීම කරගෙන එතනින් තල්ලු කරන ඊපස්සේ 10 විභාගයට පස්සේ 12 විභාගේ ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ හැම එකකදීම මේ එළවන එළවිල්ල දිහා බලනකොට පේනවා මේ දරුවා හරියට අහස්කූරේ පස්සපැතර ගිනි තිබ්බා වගේ උඩ යනවා චෝස් ගහලා උඩ ගියල්සේ ඩොං ගාපුවම අම්මට තාත්තට වහකණ්ඩ දී දෙනවා දරුවත් ඉවරයි. ඉතින් සමේ අනවශ්‍ය විදිහට මේ පොඩි දරුවෝ උදාහරණයක් ගත්තොත් මාය කාලා ගැන කියලා වැඩක් නැති නිසා මම මේ කියන්නේ පොඩි උන් ගැන. පොඩි උන් අපි මේ දරුළුණ තල්ලුව තල්ලුව දිහා බලනකොට ඇති කරන බලාපොරොත්තු දිහා බලනකොට මේ සබම්බ බුලක් බව මේ මනෝ සංචේතන ආහාරේ නේද මේ පුම්බන්නේ ඒකට එමස කොච්චරක් වර්තමානින් ඈත් වෙනවද කොච්චර සරල ස්වභාවික ජීවිතෙන් ඈත් වෙනවද කියලා දකින්නකොට එමස අවුරුදු 55 පැනලා නැත්නම් 60 පැනලා දැන් නටපොන ඇටිල්ලේ තොවිල ඉවරයි දැන් ඕන් හම්බ කරපු ටික තේරම විනාශ වෙන occupational ඩිසීස් එකක් එන්න පටන් ගන්නවා.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 ඒක නිසා ඒ සංචේතන උසුගැන්නෙන් ඉස්සලා වයසක ඒ තියෙන සුන්දර ළමා ජීවිතය දිහා බලලා ඒ ජීවිතයේදී තේරුම් ගත්තොත් මේ චේතනා අදිෂ්ඨාන උපය උපාදාන නැති ජීවිතේ මොන්න තරම් සුරංගනා ජීවිතයක්ද කියලා අපිට ඒක පේන්නෙම නෑනේ. අපිට පේන්නේ 6 4 තේරෙන්නේ නැති යුගයක්.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 හිත කොච්චරක්වත් පිටපයින්නවා. ඉතින් ඒක නිසා මේ පරියන්කකට ගිහිල්ලා පැයක් ඇත් දෙක වහන සද්ද නැතුව ඉන්නවයි කියලා කියන්නේ ස්පර්ශ පිළිබඳව විශාලම ඉදිරි ගමනක්. ඉන්න එක බව මොනවාක්වත් නොකර ඉන්න එක බව. ඒක ඉන්න දෙන්නේ නැහැ. අපිට තුන ඇත් දෙක අරලා බලන්න හිතෙනවා සද්ද අහන්න හිතෙනවා.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 ප්‍රകൃතිය නම් ditthi dittu මතන් විතරයි. ඒක මත දිගට කතන්දර ගෙතිල්ල ඒක මිත්‍යා දෘෂ්ටි හරහා අයුනුසමංසිකාරය හරහා දෙන දෙයක් ඒක ඔබට අයිතිත් නැහැ. ඒක ඒකාන්තයෙන් දුක ගෙනත් දෙනවා. ඒක නිසා දිත්තා දිත්තා දිත්තා දට්ටබ්බන්න මඤ්ඤති දට්ඨාරන්න මඤ්ඤති අදිත්ත මඤ්ඤති තිත්තං නමඤ්ඤති කියලා කියන මේ බලපු දේ ඔయిత වැඩි කල්පනා කරන දෙයක් නෝ ඔච්චරම තමයි.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 මොකද එයා දන්නවා මෙතන සම්මාදිට්ඨිය තියෙනවා සම්පූර්ණ නෙවෙයි සම්මාදිට්ඨිය පැත්තට නැම්ම තියෙනවා යෝනිසෝමනසිකාරයේ තියෙනවා කනකොට රාත්තල් ගන්න දන්නවා. කන එක ගන්න මැටි තමයි කන්නේ. ඒ රාත්තල් ගන්න දන්නවා. ඉතින් මේ නිසා ඒ යෝගාවචරයට රූපත් බලද්දී වින්දනයකොත් විඳිද්දී කෙලස් කබන්න පුළුවන් හැකියාව තියෙන නිසා සරුවචනාංශ මෙවුවා අපිට කියලා දෙන්නේ.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 ඒකට හේතුව දැනගන්න ඕනේ. මේ දුකේ නිරුද්ධයක් ඒ දුකත් එක්කම තියෙනවා. ඒකත් දැක ගන්න ඕනේ. ඒකට හේතුවක් දැනගන්න ඕනේ. මේකට අපි කියනවා චතුරාර්ය සත්‍ය කියලා. ඒ නිසා හුඟක් වෙලාවට සර්වච්‍ය දේශනාව පිටු කරන්න අහනකොට අපි කියන්නේ බුදුජානකගේ මේ සියලු සාකල්‍යම් වන්නපු ධර්ම 45 අවුරුද්දක් චතුරාර්ය සත්‍ය කිට්ටු කරනවා.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 ඒගොල්ලෝ කිව්වා ඒක නිසා බුදුරජාණන්සේගේ ධර්මයේ කියන මේ පටිච්ච සමුප්පාදය කියලා. එහෙම නැත්නම් කිව්වා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන්නේ. එහෙම නැත්නම් කිව්වා මේ ලෝභ දෝෂ මොහේ තියෙන්නේ. එහෙම නැත්නම් කිව්වා මේ අලෝභ අදෝෂ අමෝහේ තියෙන්නේ කියලා මේක පිඩු කරන්න හැදුව හැදුව එකකටවත් අහුුනේ නැහැ.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 ඊගාට වෙන ගුරුවෙක් කරගෙන ටිකක් අල්ලගෙන යනකොට කියනවා ආපුවා. ඔයත් ඒ જાතිම තමයි, යත් එක්කත් බෑ කියලා. ඉතින් දිගින් දිගට අපි සිද්ධ වෙන්නේ දුක පිළිබඳ වැටහිම එnde එnde ඒ මූලික කෘත්‍ය ටික කරනවා දුක පිළිබඳ වැටහිම එනකොට මාරුව කරනවා. ඉතින් සබුද්ධ ඥාන සඳහන් කරන සියලු දුක්ඛ සත්‍ය ආවරණය වීමට හේතුව ඉරියව් මාරු කිරීම කියන.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 ධර්මයි විපස්සනා ඥානයක් පොරොත්තු බලාගෙන ඉන්නවා. ඒ දුක මාරු කෙරුවොත් හෙල්ලුවොත් අපි ඊගාට එන තියෙන අර විපස්සනා ඥානයටයි හතුරුකම් කරන්නේ. එතකොට හැබැයි ගෙවන්න තියෙන හැටි ගෙවලා ඉවරයි. නැත්නම් බින්දින්න තියෙන හැටි විඳලා ඉවරයි. ඒතිෙදිත් අපි අර මතුවෙන ඥානය එන්න දෙන්නේ නැතුව අපේ මේ පුළුවන් කාර්කම් නිසා ඒක අහලා හප්පන. ඒකම ඒ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා භාවනා පරියන්කේදී දුකක් ආවනම් හොඳටම Tamanට වැටහෙනවනම් මේ භාවනා නිසා අපිකක් කියලා සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා හිතාගන්න කියනවා මොකද පළවෙනිම සත්‍ය අපිට අවබෝධ කරගන්න දෙන දුක්ඛ සත්‍යය. ඒ නිසා කියනවා අනිකුත් ආගංගික සලකලා බලනකොට සරුවච්චන් වහන්සේගේ මූලික ගැනීමක් වෙන මේ චතුරාර්ය සත්‍යයේ ඉස්සරහම තියෙන දුක නිසා අවබෝධ කළ යුතු දුක නිසා මේ හොලිඩේ කැම්ප් යන්න කට්ටිය එන්නේ නැහැ භාවනා වැඩවලට.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 ඒ ව්‍යවස්ථාව අපි ඉදිරිපත් කළා කියනවා එන්න කලින්. මෙන්න මෙච්චරයි. එතකොට ඒක පිළිගන්න කැමති නැත්නම් ඉතින් එනම් කියන්නේ අපිට ඔය යන ගමනේ යන්න බෑ. ඒ නිසා මේ ප්‍රතිපත්තියේදී දුක්ඛ සත්‍ය ඉස්සරහ තිබ්බ නිසා මේ ශාසනය විතරක් සයිකෝපැත්ස්ලා අඩුයි කියලා ඇමරිකන් කාර්යෝ පොතක ලියලා තියෙනවා. අනිත් තැන් වල භාවනා මධ්‍යසාලට උට එන්නෙම gedara වහලෙත මෙනේ හින්දා gedara ගෑනිත් එක රණ්ඩු නිසා මෙතන කාලා බුදිය ගන්න පුළුවන් නිසා ඉතින් එනවා බන්ධ්‍යස්ථාන හොය හොයා ඉන්න වෙනම જાතියක් ඒගොල්ලෝ භාවනා මධ්‍යස්ථානට ඕන පහසුකමක් දෙන්න කැමතියි. දීලා හොඳම කාමරයක් අරගෙන එම් බොහොම විවේකීව ටිකක් කල් ඉඳලා අතට අත දීලා සමාජ සම්බන්ධකම් ඇති කරන යනවා යන්නේ.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 මොකද අපිට ඕනෙලා තියෙන්නේ හරියටම හරියන සාර්ථක භාව එනකම් බලන්න. ඒ නිසා මේ වෙලාවේදී අපි කරන හටන එක්ක ආනාපාන ඉතනින් තියෙනවා පස්ස පිටිපස්සේ වේදනාවක් සද්දයක් හිතවිල්ලක් තියෙනවා. එතන ආනාපානේ වේදනා සද්දයි සම සමව තිරේ පේනවා. එහෙම නැත්නම් වේදනා සද්ද හිතවිලි කරදර කරද්දී ඒක හරහා ආනපනෙ බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලනාසුළු ගතිය ආවොත් එයාට හම්බ වෙන ඒ වහාම ලැබෙන ප්‍රතිලාභය තමයි වැඩි වේලාවක් ආනපනෙත් එක්ක ඉන්න පුළුවන්. ඉසර එනම යනවා තියෙන්නේ. නමුත් මේ විදිහට මේ යම් ප්‍රමාණයක ගුදුකතියදී යම් ප්‍රමාණයක පීඩාව තියේදී බලාගත් අරමුණ දිහා වැඩි වේලාවක් පවත්වන්න පුළුවන් ගතිය තියෙනවා නම් එයා වැඩ අරඹන ලද කෙනෙක් කියලා කියන්න පුළුවන්. සම්මාදිට්ඨිය දිහාවට යන කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම යෝනිසමනස කාර්යය ඇති කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා එයාට අර දුක තවදුරටත් දැන් දුකක් නෙවෙයි. එයා දන්නවා ඒ දුක ඒ බාධකය සාධකයක් බවට පත් කරගන්නවා. 100ක් බාධක සාධක බවට පත් කරන්න බෑ.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 දැරීමේ ශක්තිය වැඩෙනවායි කියන මේක 100ට 100ක්ම යෝගාවචරගේ සෞඛ්‍යයට බලපානවා. මේක 100ට 100ක්ම යෝගාචරගේ මානසික සෞඛ්‍යයට බලපානවා. ඒක නිසා අපි කරදර එන්නේ නැති ජීවිතයක කොච්චර සෙල්ලම් කරත් ඒ කිසිම වටිනාකමක් නැහැ කරදරයක් ආපු වෙලාවේ කාන්තාරේ ගොඩ රැදලා දාපු වැල් වැල් ගැඩවිල්ලක් වගේ වේලිලා නැහිලා යනවා.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 මේ ලෝකය කියන්නේ බාධාවක්. ලෝකය කියන්නේ ගැටුමක්. ලෝකය කියන්නේ දුක. ඉතින් අර සාධනය කරන්න ඕන දේ දන්නවනම් යම් ප්‍රමාණයක ඒ බාධා තියෙද්දී තමන් ගත්ත තියටින් ගින්දර ගෙනියනගේ පන්දම අරගෙන යන්න දන්නවනම් එයාට තේරෙනවා ඔය එන තරම් බාධා ඇත්තටම බාධා නෙවෙයි ඇත්තටම බාධා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික ඉදිරියට යන්න පුළුවන් වෙනවා.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 ඒක කියනවා මේ පළඟැටියෙක් පහනට පයින්නකොට උඩ පුළුවන් බුදුම ශක්තිය දාලා උයකට පනිනවා. ආලෝකය නිසා හෝ රත්තරන් පාට නිසා හෝ උ සාර්ථක වුණොත් වෙන්නේ තට්ට පිච්චෙන එක කකුල පිච්චෙන එක. නමුත් උ ඉතුරු කෑල්ල වලින් හරි ආයෙත් අරකටමයි පනින්නේ. ඉතින් මේ පළඟැටියට පුළුවන් වෙයිද උඹේ මේ ප්‍රාර්ථනා කරන එක දුකක්. උඹේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණොත් වැඩි දුකටපත් වෙනවා කියන ඥානෙ කොහොමදක් ලබා දෙන්න බෑ. ඒ මොකද ඒ සතාගේ අවබෝධ ඥානෙ නෑ. ඒකම යෝගාවචරය විවිධ සාධක විවිධ විචල්්‍ය තියෙනකොට වැඩිහෙම්ම තෘෂ්ණාව අදින දෙයට ඇදලා යනවා කියන එක පිළිබඳව දැනීමක් අපිට තියනවාද? ඒක තමයි දුක්ඛේ ඥානං කියන්නේ.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 ඒ මිනිස්යන් එකෙක් තමයි මමත්. මටත් මේ ඉදිරිපත් වෙලා තියෙන මේක තමයි. මෙන්න මේක දැකගත්තොත් සරුවත් chance සඳහන් කරනවා. මහනි දුක නම් දුකයි. මම ඒක පිළිබඳව කාදාත් වයල්. නමුත් දුක දුකක් බව දැනගන්නා විතරක් සැපයක් මුළු මනුස්ස ජීවිතේම නැහැ කියලා. ඒක වෙන්න අස්පනා අපිටම දුක එන්න ඕනේ. වෙද්දිම දැනගන්න ඕනේ මේක උඹට තාම ස්වච්ඡන්දයක් තියෙනවා. ඔය අතහැරලා යන්න හදන ආනාපානෙ ඒකාකාරී. නීරසයි. කම්මැලි. ඒ වෙනකොට යන්න හදන රූප සද්ද වේදනවල ඇති මහා ලොකු සැපේකුත් නැහැ. නමුත් හිත මොන විදියට දහංගට දාලා මොන විදියට ගොර පෙරකොදෝරුකම් කරලා එහෙම නැත්නම් පැදුරටත් නොකිය. ඒවට යනවද කියලා බැලුවොත් අපි මෙතෙක්කල් කවදාකවත් මේක දැකලවත් නැහැ. දන්නෙත් නැහැ අපි හිතනවා මේ හිත යන්නේ වඩා සුභ සිද්ධිය දෙන තැනට. හිත යන්නේ වඩා අර්ථ කුසලයේ සටහන් තැනට කියලා. කද්දාවත් නැහැ. මොකද මේ පිටිපස්සෙන් ඉන්නේ මේ හිත කියන්නේ මායාකාරයක්. එයාට ඕනේ කරලා තියෙන්නේ මගේ සුභ සිද්ධිය නෙවෙයි. මාව පාවිච්චි කරලා මේ ಜಾතිය බෝ කිරීම එහෙම නැත්නම් බය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නවලදී වැඩ කරන වැඩපිළිවෙල තියෙන දෙකම මාරපාක්ෂිකයි. ඒ දෙකම දුක් ඇති කරනවා. ඒ නිසා මේ දුක පිළිබඳව දැකීම දුකක් නෙවෙයි කියන එකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ දුක පිළිබඳ දැකීමල සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒ නිසා ආනපන සති භාවනා කරන කෙනෙකුට අර විදියේ බාධක හිතවිලි කම්මැලි නීරසකම් අර මේ ඔක්කොම තිබුණොත් එයාට ඊටාම දක්ෂ වුණත් දකින්න පුළුවන් ඉන්නේ කියනවා ආස්වාසියේ මැද ගොරෝසු තැන විතරයි. මොකද අරවයි මෙයන් බාධක.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 ඒකට සතිය අඛණ්ඩකම කියන එක අවශ්‍යයි. සතියේ වේපුල්ල භාවය අවශ්‍යයි. සුපතිට්ඨිත භාව අවශ්‍යයි. ඒ නිසා යා ඉස්සල්ලා මාත්‍ර වශයෙන් සතිය ක්ෂණ මාත්‍ර වශයෙන් නැත්තම් සති මාත්‍රාව ඇති කරගෙන ඒකත් ලොකු දෙයක්. බාධකත් මැද බාධක නැත්තම් මේ වැඩේ වෙන්නෙම නැහැ කියලා හොඳට මතක තියාගන්න. නින්දට වැටෙනවා. බාධක තියෙද්දී මේ සතිය අඛණ්ඩව පවත්තන්න නම් මේ පෙනිච්ච ආස්වාසේ අහතින් කඩා වැටෙනවද? කොහෙන්ද ආවේ? කියලා මේකේ මුලත් සමග ආස්වාසේ දැකීමට ගත්ත උත්සාහය ගත්තොත් ඒ මුල බලන්න බලාපොරොත්තු වෙන්නේ මුල බොහොම සියුම් බොහොම සූක්ෂමයි ඒක බලන්න ගුරුසු සතියට බෑ. සූදානම් සතිය තියෙන්න ඕනේ. ලෑස්ති වෙලා යන්න ඕනේ. මේක භාවනාවේ සතිය වේපුල භාවය දැනගන්න ඕනේ. දවසක පුළුවන් වෙයි යෝගාවචරයට එතකොට මේ සතිය මේ මේ ආන ආස්වාසය මෙච්චරම ගොරෝසු වෙන්නේ ඉස්සෙල්ලා ලාවට පැන නගින වෙලාව, ඉර නගින්න ඉස්සලා අරුණ දකිනා වගේ මේක සූදුවක් වෙන්න බලනවා යෝගාවචරයට ඊට පස්සේ.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 හැබැයි සතිය අකණ්ඩ බව සතිය වේපුල්ල බව යෝගාවචරයට මල් මාලයකට අමුණන මල් මල් අමුණන මල් මාලයක මැද තියෙන නූල වගේ අඛණ්ඩ භාවය දැක් ගන්න පුළුවන්. ඒකෝට තේරෙන මේ සතිය කද්දාවත් යෝගාවචරය පාවා දෙන්නේ. සද්ධාව පාවා දෙනවා, වීර්ය පාවා දෙනවා, සමාධිය පාවා දෙනවා, ප්‍රඥාව පාවා දෙනවා.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 ඒ වැඩ පිළිවෙලට හිත යොදන වෙලාවට යෝගාවචරයා මැද දැකපු එකේ මුල දැකපු එකේ ආනිසංශ සහිතවයි අග දැකීම පටන් ගන්න. ඒ නිසා නුපුහුණු මනස අග දකින්න බයයි. ඒක අහුමංගල්‍යයක් විදියට දකින්න. ඒක බය එලවන සුළුයි. ඒ නිසා බබාගේ බය නැති කරන්න ඉස්සලා කරන්නේ ගොරෝසු තැන අල්ලගෙන මුලට යොදවනවා. මුලයි මැදයි හොඳට පුරුදු කරන්න කියනවා. එතකොට ඉඳලා හිටලා මේක ගෙවෙන පැත්ත බලනකොට අන්ත දෙක අතහැරලා මැදට යනවයි කියලා කියන්නේ ඒ යෝගාවචරයා උදය වය දෙක දෙක දැකලා පස්සේ වය පමනක් මුල සහ මැද නොදැක ක්ෂය වීම, වැය වීම, භංගේ පමනක් දකින තැනට යනවා. ඒක ඇත්තටම යෝගාචරය පටන් අර ගන්නකොට තිබුණු ස්වච්ඡන්දයක් නෙවෙයි. මෙතෙක්කල් මේක මම නොදැක්කේ කොහොමද කියලා. හැම හුස්මකටම මෙතෙක්කල් අගක් තිබුණා. මේ ශිල්පීය ඥානෙ නැත්තම් අපි හැමදාම මේක පන්නලා ඊගා හුස්ම දකිනවා. ඒ නිසා තෘෂ්ණාවේ කෘත්‍ය තමයි මේක වසංගලා අර උඩින් උඩින් කකා කකා යන්නේක. උඩින් උඩින් කකා යකා අනේකට ඒක හොඳට විවේකීව බලලා මේ උඩක් විතරක් පහළ වෙන එක සියුම්ම පහළ වෙලා ඒක සම්පූර්ණයෙන්ම ගෙවිලා තමයි ප්‍රස්වාසයේ පහළ වෙන්නේ. ඒකට ආස්වාසයේ කෙලවර සහ ප්‍රස්වාසයේ මුල අතර මේ දේ গুপ্ত බවක්, ගූඪ බවක්, එහෙම නැත්නම් වසාහෙලන බවක් තියෙනවා.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 එතකොට සද්දයක් ඇහුණා සැප හිතෙනවා. වේදනාවක් ආවත් සැප හිතෙනවා. හිතවිල්ලක් ආවත් සැප හිතෙනවා. ඉතින් මම මේකට දෙන නිදර්ශනය තමයි බැඳලා ඉවරන කාලයක් යනකොට gedara ගෑණි එපා වෙලා කොයි ගෑණිත් ලස්සනට පේන වෙලාවක් එනවනේ. ඒක ඔක්කොටම වෙනවද මන් දන්නෙත් නෑ මොකද මම බැඳෙන තියෙනවා.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 වෙන්නේ නම් ඕකයි. ඒක නිසා අපිට තේරෙන්න ඕනේ මේ මූල කර්මස්ථානයේ එපා වීමේ සහ භවනායේ දියුණුවේ ලොකු සම්බන්ධයක් තියෙනවා. එහෙම නැත්නම් දුක්ඛේ ඥානං කියන දැනේ ලොකු සම්බන්ධයක් තියෙනවා. මේක දැනගෙන බැඳගත්ත බෙරේ ගහන්න ඕන කියලා කමන්නේ ඉතින් ගෙදර යන්නේ කැත වුණාට කමන්නේ පාරේ යනකොට අතින් අල්ලල්ලා යන්න එපාය.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 ඒක කියන්නේ පැස්ස වෙලාවට අත්ෙන් අත්තට පයින් කුරුල්ලා වගේ නිකන් තෙමිලා නැහිනවා. එන දුකක් කාගෙන ඉදිරියට යන ගතිය එහෙම නැත්නම් මුල දැකලා අතරම දුක දකින්න මුල පහුවෙලා මුලින් ඉඳලා බලන්න පුළුවන් නම් හොඳක් හොඳයි. ඊටසේ දුක ආවට පස්සේ වෙනදට වඩා ටිකක් හරි ඒක දරා සිටීමේ හැකියාව එහෙම නැත්නම් වීරිය එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තිය එහෙම නැත්නම් ඒකට ලෑස්තිලා යන ගතිය තිබුණොත් ටිකක් ගියාම සම්මහාර විටක පුංචි මට්ටමේ දුක්වල ඒක මුල මැද තියෙන ගොරෝසුකම ගෙවලා ඒ ගෙවංගන පැත්ත දැක ගන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් මේ අතරමැද Tamanට දුක ගෙවන් වෙනවා කියන්නේ සැපක් බවක් මේ අතරමැද තමන්ගේ ප්‍රතිශක්තිය වැඩෙන බවත් සෞඛ්‍ය වැඩෙන බවත් මානසික සෞඛ්‍ය වැඩෙන බවත් අදිෂ්ඨාන ශක්තිය වැඩෙන බවත් දන්නවනම් ඉතින් ඒකට තපස කියලා කියනවා. ඒකට යෝග ජීවිතය කියලා කියනවා. ඒකට භ්‍රමචර්යය කියලා කියනවා. ඒක අපිට හැමදාම ආධුනිකයටයි මැදපන්තියටයි අන්තිමේකට හැමදාම හැම පරියන්කෙදිම ලැබෙනවා. ඉතින් අපි ඒක ඉවරයක් වෙන්න දෙන්න ඉස්සලා නැගිටලා යාම නිසා, ඉරියව් මාරුව නිසා මේ දුක අවබෝධ කරගන්න බෑ. ඒ නිසා පැමිණි දුක් පැණි රහයි කියන එක ඉල්ලලාගත්ත දුකක් නෙවෙයි. මේ පැමිණි දුක ඒ පැමිණි දුකට පැමිණි දුකේ ස්වභාවය දක ගන්නා සුළු ගතිය තමයි යෝනිසමනස්කාරය කියන්නේ. නැත්තම් මේ දුක හරහා ගිහිලා මිස කදා දුක අවබෝධ කරන්න බෑ. නිසා ඒ පිළිබඳව තියෙන දෘෂ්ටිය නැත්තම් ඒ දැක්ම ඒ තියෙන පුළුල් දැක්මට සම්මා දිට්ඨිය කියලා කියන්න පුළුවන්. මේ දුකෙන් මග අරින්න හදනවයි කියලා කියන්නේ අපේ ජීවිතය අතර හැදලා තියෙන. එහෙමයි. අන්න ඒකට විරුද්ධව නැත්තම් වෙනස් ක්‍රමයක් තමයි මේ ශික්ෂාව කියලා කියන්නේ. දරා සිටීම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා දිගින් දිගට භාවනා කරන්න කරන්න අපි මේ පිළිබඳව සම්මාදිච්චය පිළිබඳ දේශන ඇහුවත් නැතත් දිගට කරනකොට මේක පිළිබඳව දැරීමේ ශක්තිය වැඩි වීමක් වෙනවා.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 ගුණ දෙන්න ගියාම එච්චර නැහැ. ආහනේ ඒකතිය යන්න ගිය යෝගාවචරය මේක තේරුම් ගත්තයි කියලා හිතමු. යම් විදියකට ඒ යෝගාවචරය කැමැති විද තමන්ගේ දරුවන්ට මේක කියලා දෙන්න. මේ දුක දරා ගැනීමයි ජීවිතයේ තියෙන තේමාව. මේකයි බුදුරජාණන්සේගේ පණිවිඩය කියලා මේ දරුවන්ට ඒක කියලා දෙන්න.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 ඕකෙදී මතුවලා තියෙන්නේ දුක්ඛ සත්‍යමයි. ඔය දරන්න නම් බෑ තමයි. ඒ වුණාට ලෑස්තිලා ගිහිල්ලා මේක ඊ අදට වැඩිය චිත්තක්ෂණයක් මම මේක දරාගෙන ඉන්න ඕනේ කියලා ඒ සූදානම් ශරීරය ලෑස්තිලා යන ගතිය ඊයේ තමන් ලැබපු අත්දැකීම ඒ මතු පිට මේක සම්මා දිට්ඨිය බව තේරුම් ගත්තොත් මේ සාරිපුත්‍ර සංසය ඒකයි මේ ප්‍රයත්න කරන්නේ. ඒසට ඒ යෝගාවචරයට ඒක හැකි සංඥාවක් ජයග්‍රහී වැඩක් වෙනවා. පෙරදිච්ච වැරදිච්චයක් වෙන්නේ නැහැ. ඒකට එයා දන්නවා මේ නීරසකම ආදී මේ ධර්ම මතුවෙනකොට පැකිලෙනවා, ඇඹරෙනවා, සැක කරනවා. විමසුන් නොවන දාන එක නෙමෙයි තියෙන්නේ. ඔය පොඩ්ඩක් දරන්න පුළුවන්. ඔය පොඩ්ඩක් දරන්න පුළුවන්.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 ඊට පස්සේ ඇවිල්ලා දැන් මේ ආය හම්බුනේ මොකද්ද? 95 කුණු වෙච්ච කැන්සර් එකක් තියෙන ශරීරේ. හැබැයි ලොකු ජයග්‍රහණයක් කියන භාවනාවේ ලොකුම අත්දැකීමක් අපේ පැත්තෙන් කියනවා නම් මෙහා කියනවා දවස් 3ක් ඇතුළත කැන්සර් එකේ 105ක් ඇතුළේ ඉන්න සියල්ලම හඳුපුණාලු. සනීප වෙලා එයා ස්පිතාලේ ඉන්නට ස්තුති කරලා සම්පූර්ණ ජීවියක් ලැබුණලු මුළු මානවය පිළිබඳවම සියලු මානව ඉතිහාසය පිළිබඳව අපි මේ දුක නැති කරන්නට කරන දෙයට විද්‍යාව කිව්වට ඒක නිසාමයි අපිට කවදාකවත් හොඳක් වෙන්නේ නැත්තේ.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 ඒක තිබුණෙත් හුළඟේ අප හුළඟට යනවා. එච්චරයි. එහෙම නැත්නම් ගඟක් මුහුදට ගියයි කියලා. ගඟේ අනන්‍යතාවය නැති වුණාට ගඟට මුකුත් වෙන්නේ නැහැ. මරණය කියන්නේ එහෙම දෙයක්. ඉතින් ඒකට තියෙන බය නිසා තමයි අපි ඉරියව් මාරු කරන්නේ මේ নানা ප්‍රකාර දේවල් කරන්නේ.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 ආතතිකතිය දැකලා ඒක මේ ප්‍රතිපදාවෙන් කපන්න පුළුවන් ගතියනකොට තමයි බුදුරජාණන්සේගේ ගුණ ධර්මයේ සංඝයාගේ ගුණ වැඩෙන්නේ. ඒ සඳහා සරණට බහලා ඉන්න පිරිසක් වශයෙන් දැන් මේ වෙනකොට මේ සටනේ වැඩි හරියක් දිනලා ඉවර බව තේරෙන්නේ ඔය මාර්ග ඥාන ලැබනකොට. ඇත්තටම දැන් කරලා ඉවරයි. නමුත් දන්නේ නැහැ. අපි හිතන්නේ තව ගොඩාක් වැඩ තියෙනවා. ගොඩාක් යන්න තියෙනවා කියලා තැවෙනවා. නමුත් ඥානයක් ලැබුවට පස්සේ නෝ හම් වෙච්ච කෙංගෙඩියක් නැහැ. හම් වෙන්නේ මොකද්ද? උඹ එතකොටත් ඔය අඬ අඬ ඉන්න කාලේ සෑහෙන්න මේවා දැනගෙන තිබිලා තියෙන එක දැන දන්නේ නැහැ. ඒක පිළිබඳ තමන්ගේම සීලය පිළිබඳ විශ්වාසයක් ලැබෙනවා මිසක්කා අපි ඒ නිසා දැනටමත් ඒක ලැබපු කෙනෙක් වගේ ආඩම්බර වෙන්න කියනවා නෙවෙයි ආර්යයන් වහන්සේ නමක් විදිහට හැසිරෙනවා නම් රහතන් වහන්සේ නමක් විදිහට හැසිරෙනවා නම් ඒ தත්ත්වයට යන තැන ඊට වැඩි ඒක අපිට කවදාකවත් කවුරුත් කියන්නේ නැහැ.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 හොඳයි අපි මේ සම්බන්ධ පින් පැමිණවීම රාත්‍රියේ 10ට නතර කරලා මේ වෙලාවේදී ධර්ම දේශනාව සැසිවාර මෙතනින් સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.